بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله الذي أنزل على عبده الكتاب ولم يجعل له عوجاً قيما لينذر بأسا شديدا من لدنه ويبشر المؤمنين الذين يعملون الصالحات الذين يعملون الصالحات أن لهم أجرا حسنا ماكثين فيه أبدا وينذر الذين قالوا اتخذ الله ولدا ما لهم به من علم ولا لآبائهم كبرت كلمة تخرج من أفواههم إن يقولون إلا كذبا සියලු ප්‍රශංසා අල්ලාටමය. ඔහු තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය පහල කළේය. ඔහු එහි කිසිම විකෘති බවක් නොතැබුවේය. ප්‍රතික්ෂේප කරන අයට ඔහුගේ දැඩි දඩුවම ගැන අනතුරු ඇඟවීම පිණිසද යහකම් කරන විශ්වාසකයින්ට ඔවුනට ඉස්තරම් ආනිශංස තිබෙන්නේ යැයි සුභාරංචි දෙනු පිණිසද එහි සියලු දෑ රිජු ලෙස කෙලින් පවසයි. ඔවුහු එහි ආනිශංස සදාකල් බුක්තිවිඳිති. තවද අල්له පුතෙකු ගත්තේ යැයි පවසනායට අවවාද කරනු පිණිසද. ඕනට හෝ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට හෝ ඒ කීම ගැන කිසිම දැනුමක් නැත. ඉතා නපුරුය ඔවුන්ගේ මුවින් පිටවන වදන. ඔවුහු බොරුවක් මිස නොකියති. فلعلك باخع نفسك على آثارهم إن لم يؤمنوا بهذا الحديث أسفا إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا إذ أوى الفتية إلى الكهف فقالوا ربنا آتنا من لدنك رحمة وهيئ لنا وهيئ لنا من أمرنا رشدا فضربنا على آذانهم في الكهف سنين عددا ثم بعثناهم لنعلم أي الحزبين أحصى لما لبثوا أمدا නබි මුහම්මද ඔවුන් මෙම පනිවිඩය එනම් කුරආනය විශ්වාස නොකරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ඇතැම් විට නුබ ශෝකයෙන් නුබටම හිංසා කළේ වන්නේය. ඔවුන් අතුරින් කවරෙකු යහකම් කිරීමෙහි ඉතා හොඳදැයි අප ඔවුන් පරීක්ෂා කිරීම පිණිස සැබවින්ම අපි මහා පොලොවෙහි ඇති සියලු දෑ ඊට අලංකාරය කළෙමු. තවද අවසානයේදී එහි ඇති සියලු දෑ මුඩු තැනිතලාවක් බවට සැබවින්ම අපි පත් කරන්නෙමු. ගල්ගුහාවේ නිදන්නන් වූ සහයකයින් සෙල්ලිපි දරන්නන්ද අපගේ අරුම පුදුම සංඥායයි නබි මුහම්මත් නුඹ සලකනවාද. තරුණයින් කීප දෙනා ගල්ගුහාවෙහි ආරක්ෂාව පතා රැඳී සිටි අවස්ථාවේදී අපගේ පරමාධිපතියානනි අපට ඔබගේ දයාව දෙනු මැනව. තවද අපේ දුෂ්කරතාවෙන් ගොඩ ඒමට අපගේ තත්ත්වයෙන් අපට නිවැරැදි මග පෙන්වනු මැනවයි ඔවුහු කියහ. එවිට අපි ගුහාවෙහි අවුරුදු ගණනාවක් ඔවුන්ගේ කන්මත හස්මුදු එබුවමු. එනම් ඔවුන් නින්දට පත් කළෙමු. පසුව දෙපක්ෂයෙන් කවරෙකු ඔවුන් එහි සිටි කාලය ගැන ඉතා හොඳින් ගණනය කළේ දැයි අප දැනගනු පිණිස අපි ඔවුන් පිබිදුවෙමු. نحن نقص عليك نبأهم بالحق إنهم فتية آمنوا بربهم وزدناهم هدى وربطنا على قلوبهم إذ قاموا فقالوا ربنا رب السماوات والأرض فقالوا ربنا رب السماوات والأرض لن ندعو من دونه إلها لقد قلنا إذا شططا هؤلاء قوم اتخذوا من دونه آلهة لولا يأتون عليهم بسلطان بين فمن أظلم ممن افترى على الله كذبا අපි නුඹට ඔවුන්ගේ වෘතාන්තය සත්‍යයෙන් පවසන්නෙමු. සැබවින්ම ඔවුහු තම පරමාධිපති කෙරෙහි විශ්වාසය තැබූ තරුණයෝය. තවද අපි ඔවුනට යහමග වර්ධනය කළෙමු. තවද ඔවුන් නැගිට සිට අපගේ පරමාධිපති අහස්වල සහ මහපොළොවී පරමාධිපතිය. ඔහු හැර වෙනත් කිසිම දෙවියකුට අපි ආයාචනා නොකරන්නේමය. අප එසේ කරත්නම් එය අපි ඉතාමත්ම අනිසි කතාව කීවාහුමයයි ඔවුන් කීවිට අපි ඔවුන්ගේ සිත් සවිමත් කළෙමු. මේ අපේ ජනයා ඔහු හැර වෙනත් දෙවිවරුන් ගත්හ. ඔවුන් දෙවියන් වශයෙන් සනාත කිරීමට පැහැදිලි අනබලයක් නොගෙනෙන්නේ මන්ද අල්له ගැන බොරු ගොතන්නෙකුට වඩා අපරාධකරුවා වන්නේ කවුරුද. وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ ينشر لكم ربكم من رحمته ويهيئ لكم من أمركم مرفقاً وترى الشمس إذا طلعت تزاور عن كهفهم ذات اليمين وإذا غربت تقرضهم ذات الشمال وإذا غربت تقرضهم ذات الشمال وهم في فجوة منه ذلك من آيات الله من يهد الله فهو المهتد ومن يضلل فلن تجد له وليا مرشدا නුබලා ඔවුන්ගෙන්ද අල්ලා හැර ඔවුන් පුදන දෑවෙතින්ද ඉවත් වූ නිසා දයාලු භාවයෙන් නුබලාට පතුරුවන්නේය. තවද නුබලාගේ සෑම කටයුත්තක්ම නුබලාට ලෙහෙසි පහසු කරන්නේය. ගල්ගුහා වෙහි සිටි ඔවුන් දෙස නුඹ බැලුවේ හිනම් හිරු උදා වූ විට එය ඔවුන්ගේ ගල් ගුහාවෙන් බැහැරව දකුණු දෙසට නැඹුරු වීමත් එය අවරට යන විට එය ඔවුන් මගහැර ගල් ගුහාව තුල වමට නැඹුරු වන බවත් නුඹ දකිනු ඇත. ඔව්හු එහි විශාල ඉඩකඩ ඇති තැනක වැතිර සිටියහ. මෙය අල්ලාහගේ සංඥාවලින් එකකි. අල්ලාහ යමෙකුට නිවැරදි මඟ පෙන්වන්නේ නම් ඔහු ය යහමග ලබන්නා. ඔහු යමෙකු නොමග යවන්නේ නම් ඔහුට මඟ පෙන්වන කිසිම උදව්කරුවෙකු නුබ නොදකින්නෙහිය. وتحسبهم أيقاظا وهم رقود ونقلبهم ذات اليمين وذات الشمال وكلبهم وكلبهم باسط ذراعيه بالوصيد لو اطلعت عليهم لوليت منهم فرارا ولملئت منهم رعبا وكذلك بعثناهم ليتساءلوا بينهم قال قائل منهم كم لبثتم قالوا لبثنا يوما أو بعض يوم قالوا ربكم أعلم بما لبثتم فبعثوا أحدكم بورقكم هذه إلى المدينة فلينظر فلينظر أيها أزكى طعاما فليأتكم فليأتكم فليأتكم برزق منه وليتلطف ولا يشعرن بكم أحدا إنهم إن يظهروا عليكم يرجموكم أو يعيدوكم في ملتهم ولن تفلحوا ولن تفلحوا إذا أبداً නුඹ ඔවුන් දුටුවෙහි නම් ඔවුන් අවදියෙන් සිටින්නේ යැයි නුඹ සිතනු ඇත. නමුත් සැබවින්ම ඔවුහුන් නින්දෙහිය. තවද අපි ඔවුන් දකුණටත් වමටත් පෙරලුවෙමු. ඔවුන්ගේ සුනකයාද ඔහුගේ පෙරපාද දෙක විදහාගෙන එලිපත මත වූයේය නුඹ ඔවුන් දෙස බැලුවෙහි නම් බියපත්ව වේගේෙන් ඔවුන්ගෙන් පලායනු ඇත. තවද ඔවුන් නිසා නුබ බීතියෙන් පිරියනු ඇත. එසේම ඔවුන් තම පුදුමාකාර අත්දැකීම් ගැන තමන් අතර එකිනෙකාගෙන් විමසීම පිණිස එම විශ්මය ජනක තත්වයෙන් ඔවුන් අපි නැවත අවදි කළෙමු. ඔවුන් අතුරින් කතා කළ කෙනෙ. නුබලා කොපමන කාලයක් මේ තත්ත්වයෙන් සිටියාදැයි කීවේය. දවසක් හෝ දවසකින් කොටසක් අපි මේ තත්ත්වයෙන් සිටියාවිය හැකිය. ඔවුහු ප්‍රකාශ කළහැ. නුබලා මේ තත්ත්වයෙන් කොපමන කළක් සිටියේ දැයි නුබලාගේ පරමාධිපති ඉතා මැනවින් දනී. තවද නුබලාගේ මෙම රිදී කාසි සමග නුබලාගෙන් කෙනෙකු නගරයට යවනු. ඔහු කුමන ආහාර හොඳ දැයි දැන නුබලාට එයින් බොජුන්ගෙන ඒම පිණිස. තවද ඔහු ප්‍රවේශමින් හැසිරිය යුතුය. ඔහු නුබලා ගැන කිසිවෙකුට නොහැඟවිය යුතුයයිද ඔවුහු පවසා සිටියහ. මක්නිසාදයත් ඔවුන් නුබලා අභිභවායාමට සමත් වනානම් ඔවුන් නුබලාට ගල් ගසා මරන්නට පුළුවන් එසේ නැත්නම් ඔවුන්ගේ ඇදහිල්ල එනම් ආගමට නුබලා නැවත හරවන්නට පුළුවන් එසේ වී නම් නුබලා කිසිමදාක ජය නොලබන්නෝමය وكذلك أعثرنا عليهم ليعلموا أن وعد الله حق وأن الساعة لا ريب فيها إذ يتنازعون بينهم أمرهم فقالوا بنوا عليهم بنيانا ربهم أعلم بهم قال الذين غلبوا على أمرهم لنتخذن عليهم مسجدا سيقولون ثلاثة رابعهم كلبهم ويقولون خمسة سادسهم كلبهم رجما بالغيب ويقولون سبعة وثامنهم كلبهم قل ربي أعلم بعدتهم ما يعلمهم إلا قليل فلا تمار فيهم إلا مراء ظاهرا ولا تستفت فيهم منهم أحدا الله جي بورندو ساتي بابات سببين ما අත් එනම් අවසාන මොහොත එළඹීම ගැන සැකයක් නැති බවත් ඔවුන් දැනගත යුතුවන පරිදි මෙලෙස අපි ඔවුන්ගේ සිද්ධිය අනාවරණය කළෙමු. ඔවුන්ගේ සිද්ධිය ගැන ඔවුනොවුන් අතර තර්ක කළහ. අපි ඔවුන් වටා පවුරක් බඳිමුයිද ඔවුන් ගැන හොඳ හැටි දන්නේ ඔවුන්ගේ පරමාධිපති පමණයයිද ඔවුන්ගෙන් සමහරු කීහ. තවද අපි ඔවුන් වෙනුවෙන් නැමදුම් ස්ථානයක් ගොඩනගමුයි ඔවුන්ගේ සිද්ධියෙහි ජයගත් අය කීහ. ඔවුන් තිදෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනකයායයි සමහරුන් කියනු ඇත. ඔවුන් පස්තිනෙක් සිටියහ. ඒ අතර ඔවුන්ගෙන් හයවැන්නා ඔවුන්ගේ සුනකයායයි තවත් සමහරු කියනු ඇත. මෙසේ ඔවුහු හුදු නොගැලපෙන අනුමානයන් කීහ. ඔවුන් සද්ධනෙකු සිටි අතර ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනකයායයි තවත් සමහරෙක් පැවසූහ. ඔවුන්ගේ ගණන ගැන ඉතා මැනවින්දන්නේ මාගේ පරමාධිපතිය ටික්ක දෙනෙකු මිස ඔවුන් ගෙන නොදනීයැයි නබි මුහම්මද පවසව්. එනිසා සුළුවෙන් මිස ඔවුන් ගැන තර්ක නොකරනු. එසේම ඔවුන් ගැන ඔවුන් කිසිවෙකුගෙන් නොවිමසනු. ولا تقولن لشيء إني فاعل ذلك غدا إلا أن يشاء الله واذكر ربك إذا نسيت وقل عسى أن يهديني ربي لأقرب من هذا رشدا ولبثوا في كهفهم ثلاثمائة سنين وازدادوا تسعا قل الله أعلم بما لبثوا له غيب السماوات والأرض أبصر به وأسمع ما لهم من دونه من ولي ولا يشرك في حكمه أحدا واتل ما أوحي إليك من كتاب ربك لا مبدل لكلماته ولن تجد من دونه ملتحدا කිසිම දෙයක් ගැන සැබවින්ම මම එය හෙට කරමී නොකියනු. අල්ලාගේ අභිමතයෙන් තොරව මෙසේ කීමට නුඹට අමතක වුවහොත් නුඹගේ පරමාධිපති සිහිපත් කරනු. තවද මේ ධාර්මිකත්වයෙන් මීට වඩා සමීපදෑකට මාගේ පරමාධිපති මට මඟ පෙන්වනු ඇතැයි බලාපොරොත්තුවමි නබි මුහම්මත් කියනු. ඔවුහු තම ගල්ගුහාාවෙහි අවුරුදු තුන්සියයක් සිටියෝ යැයි සමහරෙක් පවසති. තවත් සමහරෙක් ඊට අවුරුදු නමයක් එකතු කරති. ඔවුන් එහි නැවතී සිටි කාලසීමාව අල්ලා පමණක් මැනවින් දනියැයි නබි මුහම්මත් කියනු. අහස්වල සහ මහපොලොවෙහි ගුප්තදෑ ගැන දැනීම ඔහුටය ඔහු කෙතරම් නම් විශිෂ්ට දකින්නෙක්ද. කෙතරම් නම් අසන්නෙක්ද. ඔවුන්ට ඔහු හැර කිසිම ආරක්ෂකයකු නැත. තවද තමන්ගේ බලාධිපත්තියය සම්බන්ධයෙන් ඔහු කිසිම කෙනෙකු හවුල් කර නොගනී. නබි මුහම්මද නුබගේ පරමාධිපතිගේ ධර්මග්‍රන්ථයෙන් නුබට හෙළිදරව් කරන ලද දෑ හදාරවනු. ඔහුගේ වචන වෙනස් කළ හැකි කිසිවෙකු නැත. තවද නුබට ඔහු හැර පිරිසරණක් නුබ නොදකින්නෙහිය. واصبر نفسك مع الذين يدعون ربهم بالغداة والعشي يريدون وجهه ولا تعد عيناك عنهم تريد زينة الحياة الدنيا ولا تطع من أغفلنا قلبه عن ذكرنا واتبع هواه وكان أمره فرطا තවද ඔහුගේ ප්‍රසාදය උදෙසා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරණය සමඟ සිටිමින් නුඹ ඉවසිලිවන්ත වනු. තවද මෙලොව ජීවිතයේ අලංකාරයට කැමතිවී ඔවුන් කෙරෙන් නුබගේ නෙත් ඉවත් නොකරනු. තවද අප සිහිකිරීමෙන් ඔහුගේ සිත අප නොසලකිලිමත් කලාවුද ඔහුගේ තෘෂ්ණාව අනුගමනය කලාවුද ඔහුගේ කාර්යන්හි අන්තයට ගියා වූද අය අනුගමනය නොකරනු. وقل الحق من ربكم فمن شاء فليؤمن ومن شاء فليكفر إنا إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهِ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا إن الذين آمنوا وعملوا الصالحات إنا لا نضيع أجر من أحسن عملا أولئك لهم جنات عدن تجري من تحتهم الأنهار يحلون فيها يحلون فيها من أساور من ذهب ويلبسون ثياباً ويلبسون ثيابا خضرا من سندس واستبرق واستبرق متكئين فيها على الأرائك نعم الثواب وحسنت مرتفقا මෙම සත්‍යය නුබලාගේ පරමාධිපතිගෙන්ය අභිමත වූ අය විශ්වාස කරත්වා අභිමත වූ අය ප්‍රතික්ෂේප කරත්වා යැයි නබි මුහම්මද කියනු. මෙය ප්‍රතික්ෂේප කරන අපරාධකාරයින් සඳහා සැබැවින්ම අපි නිරාගින්නක් පිළියල කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකරගන්නවා ඇත. ඔවුන් තද පිපාසයෙන් අස්වැසිල්ලක් සොයන්නේ නම් ඔවුන්ගේ මුහුණු දවාලන ලෝදිය වැනි ජලයක් ඔවුනට දෙනු ලැබේ. නරකය එම පානය තවද නරකය ඔවුන්ගේ නවාතැන විශ්වාස කර දැහැමි කටයුතු කරන අයවෙත් නම් එවැනි යහපත් ක්‍රියා කළ අයගේ තිලින සැබැවින්ම අපි නිෂ්පල නොකරන්නෙමු. යටින් දිය දහරා ගලා බස්නා ජන්නාත් අදන් හෙවත් ස්වර්ගයන් ඕනට තිබේ. එහිදී ඔවුනට රන්වලින් වූ වලලු පලඳවනු ලැබේ. තවද ඔවුහු කොල පැහැති සලු පිළි සහ ගෙත්තම් කළ ඇඟලුම් පැළඳ රාජාසනයන් මත හාන්සිවී සිටිති. ඒ ඉතාමත් යහපත් ආනිශංසයකි. තවද ඉතා හොඳ නවාතැනකි. واضرب لهم مثلا رجلين جعلنا لأحدهما جنتين من أعناب وحففناهما وحففناهما بنخل وجعلنا بينهما زرعا كلتا جنتين آتت أكلها ولم تظلم منه شيئا وفجرنا خلالهما نهرا وكان له ثمر فقال لصاحبه وهو يحاوره أنا أكثر منك مالا وأعز نفرا ودخل جنته وهو ظالم لنفسه قال ما أظن أن تبيد هذه أبدا وما أظن الساعة قائمة ولئن رددت إلى ربي ولئن رددت إلى ربي لأجدن خيرا منها منقلبا නබි මුහම්මද ඔවුනට මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව පවසව. ඔවුන් දෙදෙනගෙන් කෙනෙකුට මිදි උයන් දෙකක් ලබාදුනිම්. තවද ඒ දෙක රට ඉදි ගස්වලින් වට කළෙමු. ඒ දෙක අතර ගොවි ඉඩමක්ද ඇති කළෙමු. එම උයන් දෙකම එහි පලදාව දුන්නේය. එයින් කිසිවක් අඩු නොවූයේය. තවද ඒ දෙක අතරින් ගංගාවක් ගලායෑමට සැලස් වූවෙමු. ඔහුට එනම් උයන්හිමියාට පලදාව සරුවිය. මේ සියල්ල ලැබූ ඔහු මා නුබට වඩා ධනවච්ච. තවද ජනබලයෙන්ද නුබට වඩා ශ්‍රේෂ්ඨයයිද ඔහු සමග කතාවෙහි යෙදී සිටිනැවිට ඔහුගේ යහළුවාට කීවේය. තවද මෙලෙස ඔහු තමාටම අපරාධ කරගනිමින් ඔහුගේ උයන්ට ඇතුළු විය. මෙය කිසි කලෙක සිින්දියාවියයි මම නොසිතන්නෙමි ඔහු කීවේය. තවද අස්සා අත් එනම් අවසාන මොහොත එළඹේ යැයි මම නොසිතන්නෙමි. කෙසේ නමුත් මම මාගේ පරමාධිපති වෙත ආපසු පමුණුවනු ලබන්නේ නම් මීට වඩා උසස් තැනක් මට ලැබේවියයිද ඔහු කීවේය. قال له صاحبه وهو يحاوره أكفرت بالذي خلقك من تراب خلقك من تراب ثم من نطفة ثم سواك رجلاً لكن هو الله ربي ولا أشرك بربي أحدا පස්වලිනුත් ඉන් පසු ශුක්‍රාණු බිඳුවෙනුත් නුඹ මවා නුඹ සර්ව සම්පූර්ණ මිනිසකු බවට පත් කළ අය නුඹ ප්‍රතික්ෂේප කරන්නේ දැයි ඔහුගේ යහළුවා ඔහු සමග කතාවේදී ඔහුට පැවසුවේය. එනමුත් මා සම්බන්ධය නම් මාගේ පරමාධිපති අල්ලාවේ. මම ඔහුට කිසිවෙකු ආදේශ නොකරමි. ولولا إذ دخلت جنتك قلت ما شاء الله لا قوة إلا بالله إن ترني أنا أقل من منك مالا وولدا فعسى ربي أن يؤتيني خيرا من جنتك جنتك ويرسل عليها ويرسل عليها حسبانا من السماء فتصبح صعيدا زلقا أو يصبح ماؤها غورا فلن تستطيع له طلبا اسم නුඹ නුබේ උයනට ඇතුළු ونبيت الله අභිමත වූ දෑ පමණක් සිදුවෙයි. අල්ලාගෙන් හැර ශක්තියක් නැතැයි නුඹ කිව යුතුව තිබුණා නොවේද. නුඹට වඩා අඩුවෙන් මට ධනය සහ දරුවන් සිටින බව නුඹට පෙනී ගියානම් නුඹගේ උයනට වඩා හොඳ දෙයක් මාගේ පරමාධිපති මට පිරිනමන්නටද එයට අහසින් විපතක් එවන්නටද පුළුවනි. එවිට එය නිසරු තැනි තලාවක් බවට පත්වෙන්නට පුළුවන. නැතහොත් එම උයනේ ජලය මහපොළොවට සිින්දීයන්නට පුළුවන. එවිට නුඹට කිසිසේත් එය සොයාගත නොහැකිවනු ඇතැයි ඔහුගේ යහළුවා කීවේය. وأحيط بثمره فأصبح يقلب كفيه على ما أنفق فيها وهي خاوية وهي خاوية على عروشها ويقول يا ليتني ويقول يا ليتني لم أشرك بربي أحدا ولم تكن له فئة ينصرونه من دون الله وما كان منتصرا هنالك الولاية لله الحق هو خير ثوابا وخير عقبا ඔහුගේ සියලුම පලදාව විනාශයෙන් වටලනු ලැබිය. එය එහි පන්දලම් මත පෙරලී තිබෙනු දැක ඒ සඳහා ඔහු වියදම් කළ දෑගැන සිතමින් අහෝ මට වූ මහත්විපත මාගේ පරමාධිපති සමග කිසිවෙකු මම ආදේශ නොකළේ නම් යැයි කියමින් ඔහුගේ අත් අඹරවන්නට පටන් ගත්තේය. ඔහුට උපකාර කිරීමට අල්ලා හැර පිරිසක් නොවීය. ඔහුටද ආරක්ෂා කරගන්නට නොහැකිවිය. එවිටය බලය රැඳී ඇත්තේ සත්‍ය වූ අල්ලා වෙතය. තිලින පිරිනැමීමට ඉතාමත් සුදුස්සාද අවසානය මෙහෙවීමට ඉතාමත් සුදුස්සාද ඔහු යැයි ඔහු වටහාගත්තේය. واضرب لهم مثل الحياة الدنيا كماء إن أنزلناه من السماء فاختلط به فاختلط به نبات الأرض فأصبح هشيما تذروه الرياح وكان الله على كل شيء مقتدراً المال والبنون زينة الحياة الدنيا والباقيات الصالحات خير عند ربك ثوابا وخير أملا ويوم نسير الجبال وترى الأرض بارزة وحشرناهم وحشرناهم فلم نغادر منهم أحدا نبي محمد මෙලොව ජීවිතයේ උපමාව ඕනට පෙන්වනු. අප එය අහසින් පහල කරන දියවැනිය. එවිට පොලොවෙහි ගස්වැල්ද එය උරාගත්තේය. පසුව එය එනම් ගස්වැල් සුළඟින් ගසාගෙන යන වියලි ඉපනැලි බවට පත්විය අල්له සිලුදෑ කෙරෙහි බලසම්පන්නය. වස්තුවද දරුවන්ද මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. සදාකල් පවතින යහකම් නුබගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි පලවිපාකයෙන් ඉතා හොඳය. තවද බලාපොරොත්තුවෙන්ද ඉතා හොඳය. අප කඳු ගමන් කිරීමට සලස්වනදිනේ මහපොළව මුළුමනින්ම පාලු එලි මහනක් ලෙස නුබ දකිනු ඇත. තවද අපි ඔවුන් සියලු දෙනා එක් රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගින් කිසිම කෙනෙකු අපි අත් නොහරින්නෙමු. وعرضوا على ربك صفا لقد جئتمونا كما خلقناكم أول مرة بل زعمتم أن لن نجعل لكم موعدا ووضع الكتاب فترى المجرمين مشفقين مما فيه ويقولون يا ويلتنا ويقولون يا ويلتنا ما لهذا الكتاب لا يغادر صغيرة ولا كبيرة لا يغادر صغيرة ولا كبيرة إلا أحصاها ووجدوا ما عملوا حاضرا ولا يظلم ربك أحدا නොබගේ පරමාධිපති ඉදිරියෙහි පෙළගස්වනු ලැබෙති. එවිට මුල්වරට අප නොබලා මැවූසේම නොබලා අප වෙතට සැබවින්ම පැමිණ සිටිති. නමුත් අප නුඹලාට ප්‍රතිඥ්ඥත වේලාවක් නියම කළේ නැතැයි නුඹලා සිතුවේ යැයි ඔවුනට කියනු ලැබේ. අනතුරුව ක්‍රියාවාර්තාපොත ඔවුන් ඉදිරියෙහි තබනු ලැබේ. එවිට අපරාධකාරයින් එහි සටහන් වී ඇති දෑගැන බීතියට පත්වන බව නොබ දකින්නෙහිය. අහෝ අපේ විනාශය මෙය මොනවිදිී පොතක්ද ලොකු කුඩා සෑම ක්‍රියාවක්ම අතහැර නැත. එය සටහන් කරනු මිස යැයි ඔවුහු කියති. තවද ඔවුන් කළ සියල්ල ප්‍රත්‍යක්ෂ ලෙස ඔවුහු දකින්නෙහිය. නුබගේ පරමාධිපති කිසිවෙකුට අපරාධ නොකරන්නේය. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بئس للظالمين بدلا ما أشهدتهم خلق السماوات والأرض ولا خلق أنفسهم وما كنت متخذ المضلين عضدا ويوم يقول نادوا شركائي الذين زعمتم فدعوهم فلم يستجيبوا لهم ۖ فلم يستجيبوا لهم وجعلنا بينهم موبقا ورأى المجرمون النار فظنوا أنهم مواقعوها ولم يجدوا ولم يجدوا عنها مصرفا මෙයද සිහිපත් කරව ආදම්ට සුජූත් කරන්නයි මලක්වරුන්ට අපි කීවෙමු. එවිට ඔවුහු සුජුත් කළහ නමුත් ඉබිලිස් හැර. ඔහු ජින්නුන්ගෙන් කෙනෙක් විය එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගේ අනට අකීකරුවිය. නුබලා මාහැර නුබලාට සතුරුව සිටින ඔහු සහ ඔහුගේ පරපුර නුබලාගේ ආරක්ෂකයෙන් බවට පත්කර ගන්නෙහිද. අපරාධකාරයින්ගේ හිලව්ව නපුරුය. අහස් සහ මහපොළව මැවීමෙහිද ඔවුන් මැවීමෙහිද මම ඔවුන් ශාක්ෂි නොකළමි. තවද සෙස්සන් නොමග යවන අය උදව්කරුවන් ලෙස මම නොගනිමි. මාගේ කොටස්කරුවන් යැයි නොබලා සැලකූ අය කැඳවනුයි එම කියාමත්දිනයේ ඔහු කියයි. එවිට ඔවුහු ඔවුන් කැඳවති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. ඔවුන්ගේ උදව්වට නොඇති. තවද අපි ඔවුන් අතර විනාශයේ ආගාධයක් ඇති කරන්නෙමු. තවද එවිට අපරාධකරුවෝ නිරාගින්න දකිදී. සැබවින්ම ඔවුහු එතුළට වැටෙනු ඇතැයි පෙර නිමිති දකිති. තවද එයින් මිදීමක් ඔවුහු නොදකින් නෝය. ولقد صرفنا في هذا القرآن للناس من كل مثل وكان الإنسان أكثر شيء جدلا وما منع الناس أن يؤمنوا إذ جاءهم الهدى ويستغفروا ربهم ويستغفروا ربهم إلا أن تأتيهم سنة الأولين أو يأتيهم العذاب قبلاً وما نرسل المرسلين إلا مبشرين ومنذرين ويجادل الذين كفروا بالباطل ليدحضوا به الحق واتخذوا آياتي واتخذوا آياتي وما أنذروا هزواً අපි මෙම කුරආන්හි එනම් දහම් පණවිඩය සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා ස්වභාවයෙන් වැඩිවශයෙන් විවාදශීඩිය. ඔවුන් වෙත යහමග පැමිණිවිට ඔවුන් එය විශ්වාස කිරීමෙන්ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව ඉල්ලිමෙන්ද පැරැන්නන්ට අල්ලාගෙන් වූ ඉරනම ඔවුනට පෙමිණීම හෝ දඩුවම ඔවුන් අභිමුඛ බලාපොරොත්තුවීමද මිස ජනයා නොවැලැක් වූෝය. ශුභාරංචි පවසන්නන් හා අවවාද කරන්නන් වශයෙන් මිස අපි රසූල්වරුන් එව්වෙමු. නමුත් ප්‍රතික්ෂේප කරන්නෝ එමගින් සත්‍යය පරාජය කිරීම පිණිස අසත්‍යයෙන් විවාද කරති. තවද ඔවුහු මගේ සංඥාවන්ද එයින් ඔවුනට අනතුරුවගවන දෑද සරදමක් ලෙස ගනිති. ومن أظلم ممن ذكر بآيات ربه فأعرض عنها ونسي ما قدمت يداه إنا جعلنا على قلوبهم أكنة أن يفقهوه وفي آذانهم وقرا وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَى فَلَن يَهْتَدُوا إِذًا أَبَدًا وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ بل لهم موعد لن يجدوا من دونه موئلا وتلك القرى أهلكناهم لما ظلموا لما ظلموا وجعلنا لمهلكهم موعدا තම පරමාධිපතිගේ ආයාත් හදාරවනු ලැබ එය නොසලකා හැර තවද තම අත්වලින් කරන ලද පව්කම් අමතක කලායට වඩා අපරාධකරු කවරහුද තවද ඔවුන් ඒ අවබෝධ නොකරගන්නා ලෙස සැබවින්ම අපි ඔවුන්ගේ සිත්හි වහන්තරාද කන්හි බිහිරි බවද ඇති කළෙමු. නුඹ ඔවුන් යහමගට ඇරයුම් කළත් ඔවුහු කිසි කලෙක යහමග නොුවන් නොය. නුඹගේ පරමාධිපති පරම ක්ෂමාශීලීය දයාළුවන්තය ඔවුන් සපයාගත්දැයි ඔහු ඔවුන් හසු කරන්නේ නම් සැබැවින්ම ඔහු ඔවුනට දඩුවම් ඉක්මන් කරන්නේය නමුත් එය ඉටුකිරීම සඳහා ඔවුනට ප්‍රතිඥිත කාලයක් ඇත ඔවුහු එයින් කිසිම කලෙක මිදීමක් නොලබන්නෝය මෙම නගරයන් එනම් නගර වැසියන් ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් විනාශ කළෙමු තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාලයක් තීන්දු කළෙමු. وإذ قال موسى لفتاه لا أبرح حتى أبلغ مجمع البحرين أو أمضي حقبا فلما فلما بلغا مجمع بينهما نسيا حوتهما فاتخذ سبيله في البحر سربا فلما جاوزا قال لفتاه آتنا غداءنا لقد لقينا لقد لقينا من سفرنا هذا نصبا දෙමුහුද එක්වන තැනට පැමිණෙනතුරු හෝ මාගේ ගමනෙහි වසර ගණනාවක් ගත කරනතුරු හෝ මාගේ ගමන මම නොනවත්වන්නෙමි මූසා ඔහුගේ සේවකයාට කී බව සිහියට නගනු. ඔවුන් දෙදෙනා ඒ දෙක එක්වන ස්ථානයට පෙමිණිවිට. ඔවුන් දෙදෙනගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක වූහ. තවද වූ උමගක් දිගේ යන්නාසේ මුහුද වෙත උගේ මග පාදාගත්තේය. ඔවුන් දෙදෙනා එය පසුකරගේ විට සැබවින්ම අපි අපේ ගමනින් වෙහෙසට පත්වීමු. අපේ අලුයම් භෝජනය දෙනුයි ඔහු මූසා ඔහුගේ සේවකයාට කීවේය. قال أرأيت إذ أوينا إلى الصخرة فإني نسيت الحوت وما أنسانيه إلا الشيطان أن أذكره واتخذ سبيله في البحر عجبا قال ذلك ما كنا نبغي فارتدا على آثارهما قصصا فوجدا عبدا من عبادنا آتيناه رحمة آتيناه رحمة من عندنا وعلمناه من لدنا علما ඔබ නොදුටුවෙහිද අප පර්වතයෙහි ආවරණය ගත් කල්හි සැබවින්ම මට මත්සයා අමතක විය. තවද ඔබට ඒ ගැන මතක් කිරීම මට අමතක කළේ ශේතාන් මිස නොවේ. ඌ පුදුමාකාරන්දමින් මොහුදෙහි උගේ ගමන් මග ගත්තේ යැයි ඔහු එනම් සේවකයා මූසාට කිවේය. එවිට සැබවින්ම අප සොයමින් සිටිදේ මෙයයි යැයි මූසා කීවේය. ඒ අනුව තම පාසටහන් පිරික්සමින් ඔවුන් දෙදෙනා ආපසුගියහ. ඔහුට අපගෙන් වූ දයාව අප පිරිනැමූ සහ අපගෙන් වූ ඥානය අප ඔහුට හැදෑරවා වූ අපගේ ගැත්තන් අතුරින් ගැත්තෙකු එවිට ඔවුන් දෙදෙනාට මුණගැසින. قال له موسى هل أتبعك على أن تعلمني مما علمت رشدا قال إنك لن تستطيع معي صبرا وكيف تصبر على ما لم تحط به خبرا قال ستجدني إن شاء الله صابرا إن شاء الله صابرا ولا أعصي لك أمرا قال فإن اتبعتني فلا تسألني عن شيء حتى أحدث لك منه ذكرا නුඹට උගන්වනු ලැබූ යහදයින් මටද නොබ උගන්වනු පිණිස මම නුබ අනුගමනය කරන්නෙම් දැයි මූසා ඔහුට කීවේය. එවිට ඔහු සැබවින්ම මා සමග ඉවසීමට නුබට ශක්තිය නැතැයි මූසාට පවසා සිටියහ. තවද නුබ වටහා නොගත්දෑගෙන නුබ කෙසේ නම් ඉවසන්නෙහිදැයිද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. අල්له අභිමත වූයේ නම් ඉවසිලි වන්තයකු ලෙසද කිසිම කරුණකදේ නොබට අකීකරු නොවන්නෙකු ලෙසද නොබමා දකින්නෙහියයි නැවත ඔහු මූසාකිවේය. මූසා නුඹමා අනුගමනය කරන්නෙහි නම් ඒ ගැන නුඹටමා කියනතුරු කිසිම දෙයක් ගැනම් නුඹ මගෙන් ප්‍රශ්න නොකරනුයි ඔහු එනම් එම ගැත්තා කීවේය. فانطلقا حتى إذا ركبا في السفينة خرقها قال أخرقتها لتغرق أهلها لقد جئت شيئا إمرا قال ألم أقل إنك لن تستطيع معي صبرا قال لا تؤاخذني بما نسيت ولا ترهقني من أمري عسرا فانطلقا حتى حتى إذا لقيا غلاما فقتله قال أقتلت نفسا زكية بغير نفس لقد جئت شيئا نكرا ඉන් පසුව ඔවුන් දෙදෙනා ගමනෙහි යෙදුනාහ ඔවුන් දෙදෙනා නැවකට ගොඩ වූ විට ඔහු එය සිදුරු කළේය. එහි සිටි අය ගිල්වීමටද නුබ එය සිදුරු කළේ සැවවින්ම බිහිසුණු දෙයක් නුබ කළේ යැයි මූසා ඔහුට පවසා සිටියේය. සැබවින්ම නුඹට මා සමග ඉවසීමට නොහැකියයි මා කීවා නොවේදැයි ඔහු එම ගැත්තා මූසාට මාගේ අමතකවීම ගැන නුබ මට දොස් නොපවරනු. තවද මාගේ කාරියෙහි මට අසීරු නොකරනුයි ඔහු මූසා කිවේය. පසුව ඔවුන් දෙදෙනා ගමන් කළහ. ඔවුන් දෙදෙනාට දරුවෙකු මුණ ගැසුණු විට හෙතෙම ඔහු මරාදැමුවේය. කිසිවෙකු නොමැරූ අහිංසක පුද්ගලයකු නොබ මරාදැම්මවාදැයි සැබවින්ම මෙවැනි දරුණු දෙයක් නොබ කළේ යයිද මුසා නැවත ඔහුට පවසා සිටියේය. قال ألم أقل لك إنك لن تستطيع معي صبرا قال إن سألتك عن شيء بعدها فلا تصاحبني قد بلغت من لدني عذرا فانطلقا حتى حتى إذا أتيا أهل قرية استطعما أهلها حتى إذا أتيا أهل قرية استطعما أهلها فأبوا فأبوا أن يضيفوهما فوجدا فيها جدارا يريد أن ينقض فأقامه قال لو شئت لاتخذت عليه أجرا නියත වශයෙන්ම නුබට මා සමග ඉවසීමට නොහැකි බව මා නුබට කීවා නොවේදැයි එම ගැත්තා නැවත මූසාට ප්‍රකාශ කළ සිටියේය. මින් පසුව මා නුබෙන් කිසිවක් ඇසුවොත් නුබ මා සමග සම්බන්ධකම් නොපවත්වාව. සැබවින්ම මගින් සමාවට කරුණා නුඹට ඉදිරිපත් වී යැයි ඔහු මූසා කිවේය. පසුව ඔවුන් දෙදෙනා ගමනෙහි යෙදුනාහ. ඔවුන් දෙදෙනා එක් නගරයක ජනතාවක් වෙත පෙමිණි කල්හි එම ජනතාවගෙන් කෑමට දෙයක් ඔවුන් දෙදෙනා ඉල්ලූහ. එවිට ඔවුහු ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ප්‍රතික්ෂේප කළහ. එවිට එහි කඩා වැටෙන්න්නට ආසන්න බිත්තියක් ඔවුන් දෙදෙනා දුටුහ. ඔහු ඒ කිලින් කළේය. එවිට මූසා නුබ සිතුවානම් ඒට කුලියක් ලබාගත හැකිව තිබුණායයි එම ගැත්තාට පවසා සිටියේය. قال هذا فراق بيني وبينك سأنبئك بتأويل ما لم تستطع عليه صبرا أما السفينة فكانت لمساكين يعملون في البحر فأردت أن أعيبها فأردت أن أعيبها وكان وراءهم ملك وكان وراءهم ملك يأخذ كل سفينة غصبا وأما الغلام فكان أبواه مؤمنين فخشينا أن يرهقهما أن يرهقهما طغيانا وكفرا فأردنا أن يبدلهما ربهما خيرا منه زكاة وأقرب رحما පසුවේම ගැත්තා මෙය මාත් නුබත් වෙන්විය යුතු අවස්ථාවයි. නුබට ඉවසිය නොහැකි වූ දෑහි විස්තර මම නුබට පවසන්නමියයි ඔහු එනම් එම ගැත්තා පවසා සිටියේය. නැව ගැන සලකන විට එය මුහුදේ වෙහෙස මහන්සි වී වැඩ කරන දුප්පතුන්ට අයත් නැවක් විය. එය තව දුර යන විට පළුදු නැති සියලු නැව් බලහත්කාරයෙන් පවරා ගන්නා රජෙකු ඔවුන් පෙරටුව සිටින නිසා මම එය පළුදු කරන්නට සිටුවෙමි. තවද දරුවා ගැන සලකන විට ඔහුගේ දෙමාපියන් විශ්වාසවන්තයින්ය. ඔහු සීමාව ඉක්මවීමෙන්ද කුෆුර්නම් ප්‍රතික්ෂේප භාවයෙන්ද ඒ දෙදෙනා අසීරු තත්ත්වයට පත්කරාවී යැයි අපි බියවීමු. එහෙයින් ඔවුන් දෙදෙනගේ පරමාධිපති හැසිරීමෙන් ඔහුට වඩා යහපත් වූද වඩාත් ආදරවන්ත වූද කෙනෙකු ඔහු වෙනුවට ඔවුන් දෙදෙනට ලබා දෙනු ඇතැයි අපි අදහස් කළෙමු. වම්! أما الجدار فكان لغلامين يتيمين في المدينة وكان تحته كنز لهما وكان تحته كنز لهما وكان أبوهما صالحاً فأراد ربك أن يبلغا أشدهما ويستخرجا كنزهما رحمة من ربك وما فعلته عن أمري ذلك تأويل ما لم تستع عليه صبرا එසේම බිත්තිය ගැන සලකන විට එය නගරයේ වෙසන අනාත දරුවන් දෙදෙනකුට අයත්විය. ඒ යට ඔවුන් දෙදෙනා වෙනුවෙන් නිධානයක් විය. ඔවුන් දෙදෙනගේ පියා දැහැමියෙක් විය. ඔවුන් දෙදෙනා වැඩිවියට පත්ව ඔවුන් දෙදෙනට අයත් නිධානය ඔවුන් දෙදෙනා විසින් මතුකර ගන්නට නුඹගේ පරමාධිපතිගේ අභිමතය විය. මේ සියල්ල නුඹගේ පරමාධිපතිගේ දයාළුභාවය නිසාය. මේවා මාගේ කැමැත් අනුව මම නොකළෙමි. මේ නුබට ඉවසා සිටිය නොහැකි වූ දෑහි විස්තරයයි ඔහු මූසාට කිවේය. ويسألونك عن ذي القرنين قل سأتلو عليكم منه ذكرا إنا مكنا له في الأرض وآتيناه من كل شيء سببا فأتبع سببا حتى إذا بلغ مغرب الشمس وجدها تغرب في عين حمئة ووجد عندها ووجد عندها قوما قلنا يا ذا القرنين إما أن تعذب وإما أن تتخذ فيهم حسنا තවද නබි මුහම්මද ඔවුහු සුල්කරණයින් ගැන නුබෙන් විමසති. මම ඔහු ගැන නුබලාට විස්තරයක් කරන්නෙමියයි පවසව්. සැබවින්ම අපි ඔහුට භූමියෙහි ආධිපත්තිය දුනිමු. තවද අපි ඔහුට සියල්ල සඳහා විදි සහ මග පාදාදුනිමු. එනිසා ඔහු විදි සහ මග අනුගමනය කළේය. ඔහු හිරුබසින තැනට පැමිණි කල්හි එය අඳුරු මුහුදු ජලයෙහි ගිලෙනු දුටුවේය. තවද එහි එක්තරා ජනසමූහයක් ඔහු දුටුවේය. ඕ සුල්කරණයෙන් ඔවුනට දඩුවම් කරව. නැතහොත් ඔවුනට කරුණාව පෙන්වව් යැයි අපි කීවෙමු. قال أما من ظلم فسوف نعذبه ثم يرد إلى ربه فيعذبه فيعذبه عذابا نكرا وأما من آمن وعمل صالحا فله جزاء الحسنى وسنقول له من أمرنا يسرا ثم أتبع سببا حتى حتى إذا بلغ مطلع الشمس وجدها تطلع على قوم لم نجعل لهم لم نجعل لهم من دونها سترا كذلك وقد أحطنا بما لديه خبرا අපරාධ කරන්නවුන් ගැන නම් අපි ඔවුනට දඩුවම් කරන්නෙමු. පසුව ඔහු ඔහුගේ පරමාධිපති වෙත ආපසු ගෙන යනු ලබන්නේය. එවිට ඔහු බිහිසුණු ලෙසින් ඔහුට දඩුවම් කරනු ඇතැයි. ඔහු එනම් සුල් කරණයෙන් කිවේය. තවද විශ්වාස කර දැහැමි කටයුතු කරන්නන්ට නම් ඔහුට යහ පලවිපාක ඇත. තවද අපගේ අන අනුව ඔහුගේ කාර්යය පහසු කරනු ලබන්නේ යයිද ඔහු කිවේය. ඉන් පසුව ඔහු විදි සහ මග අනුගමනය කළේය. ඔහු හිරු උදාවන සීමාවට පැමිණි කල්හි. අපි ඔවුනට එයින් ආවරණයක් නොකළ ජනසමාජයකට එය උදාවනු ඔහුදුටුවේය. ඔවුන්ගේ තත්ත්වය එලෙසය. තවද ඔහු එනම් සුල්කරණයෙන් සතුවතිබූ සෑම දෙයක්ම අපි හොඳාකාරව දෙන සිටිම්. තුම්ම අත්බාසබබා හත්. حتى إذا بلغ بين السدين وجد من دونهما قوما وجد من دونهما قوما لا يكادون يفقهون قولا قالوا يا ذا القرنين إن يأجوج ومأجوج مفسدون في الأرض فهل نجعل لك خرجا فهل نجعل لك خرجا على أن تجعل بيننا وبينهم سدا قال ما مكني فيه ربي خير فأعينوني بقوة فأعينوني بقوة أجعل بينكم وبينهم ردما آتوني زبر الحديد حتى إذا ساوى بين الصدفين قال انفخوا حتى إذا جعله نارا قال آتوني قال آتوني أفرغ عليه قطرا فما استطاعوا أن يظهروه وما استطاعوا له نقبا قال هذا رحمة من ربي فإذا جاء وعد ربي جعله دكا وكان وعد ربي حقا ඉන් පසුව ඔහු විද්දි සහ මග අනුගමනය කළේය. පසුව ඔහු කඳු දෙක අතරට පැමිණි කල්හි කිසිම කතාවක් තේරුම් ගන්නට නොහැකි ජන සමාජයක් ඒ දෙක අතර ඔහු දුටුවේය. ඕ සුල්කරණයින් සැබැවින්ම යජූත්ද මජූත්ද භූමියෙහි ආරවුල් ඇතිකරති. එනිසා අප අතරත් ඔවුන් අතරත් ආරක්ෂක පෞරක් ඇතිකිරීමට අප නොබට ප්‍රධානයක් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. මාගේ පරමාධිපති මට පවරා ඇති දේවල් නුඹලාගේ ප්‍රධානයට වඩා හොඳය. එනිසා නුඹලා ශ්‍රම ශක්තියෙන් මට උදව් කරව. මම නුඹලා අතරත් ඔවුන් අතරත් බාධකයක් ඇති කරන්නෙමියයි ඔහු සුල්කරණයෙන් එම ජනයාට පවසා සිටියහ. මාවෙත යකඩ කුට්ටි ගෙන එනුයි ඔහු කීවේය. ඔහු කඳු දෙක අතර පරතරය පිරවූ කල්හි නුඹලා මයිනහම් මගින් පිඹිනුයි කිවේය. ඔහු ඒ පිඹ ගිනියම් කළ කල්හි ඒ මත වත්කරනු පිණිස මාවෙත උනු කළ තඹගෙන එනුයි සුල්කරණයින් පවසා සිටියේය. මෙය මොනවිදියේ බාධකයක් වීදයත්. එය උඩින් නකින්නට ඔවුනට එනම් යජූජ් මෞජූජ්වරුන්ට ශක්තියක් නොලැබූහ. තවද එය සිදුරු කරන්නටද ඔවුහු ශක්තිමත් නොවූහ මෙය මාගේ පරමාධිපතිගේ දයාළුභාවයකි. මාගේ පරමාධිපතිගේ පොරොන්දුව ඉටු කරන අවස්ථාව පැමිණිවිට ඔහු එය කැබෙල්ලි බවට පත්කරාවි මාගේ පරමාධිපතිගේ පොරොන්දුව සත්‍යවේ යැයි සුල්කරණයෙන් එම ජනයාට පවසා සිටියේය. وتركنا بعضهم يومئذ يموج في بعض ونفخ في الصور فجمعناهم جمعا وعرضنا جهنم يومئذ للكافرين عرضا الذين كانت أعينهم في غطاء عن ذكري وكانوا لا يستطيعون سمعا And on that day we shall let some of them surge against others, and the trumpet will be blown. Then we shall gather them together in one gathering. On that day we shall present hell to the disbelievers, plain to view those whose eyes were hoodwinked from my reminder and who could not bear to hear. أفحسب الذين كفروا أن يتخذوا عبادي من دوني أولياء إنا أعتدنا جهنم للكافرين نزلاً قل هل ننبئكم بالأخسرين أعمالا الذين ضل سعيهم في الحياة الدنيا وهم يحسبون أنهم يحسنون صنعا أولئك الذين كفروا بآيات ربهم ولقائه ولقائه فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا ذلك جزاؤهم جهنم بما كفروا واتخذوا واتخذوا آياتي ورسلي هزواً මලවුන් කෙරෙන් නැගිටුවන එදින ප්‍රතික්ෂේප කරන්නන් ඇතැමකුගෙන් ඇතමෙකුට රලමෙන් නැගිටින්නට හරින්නෙමු. තවද සූර් හොරනෑව පිමිණු ලබන්නේය. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරවන්නෙමු. තවද එදින සත්‍යය ප්‍රතික්ෂේප කලායට නිරය විදහා පාන්නෙමු. ඔවුන් කවරෙකුනම් මාගේ අනුශාසනය ගැන ඔවුන්ගේ ඇස් පටලයන් වැසී සිටියා වූද ශ්‍රවණය කරන්නට ශක්තිය නැතිව සිටියා වූද අයවෙති. මාහැර මාගේ ගැත්තන් තමන්ගේ ආරක්ෂකයින් බවට පත්කරගත හැකියයි ප්‍රතික්ෂේප කරන්නන් සිතුවාද. ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආගන්තුක සත්කාරයට නිරය අපි සැබවින්ම සූදානම් කර තැබුවමු. ක්‍රියාවන්ගෙන් අතිශයෙන් පරාජිත වූෝ කවුරුහුදැයි අපි නුඹලාට දන්වන්නෙමු දැයි නබි මුහම්මත් අසව්. ඔවුහු කවරහු දැයි නම් ලෞකික ජීවිතයේදී තමන්ගේ සෑම කටයුත්තක්ම නොමගට යොමුවී සිටින අයවෙති. ඒත් තමන් යහකම් කරන්නේයැයි ඔවුහු සිතුහ. තවද ඔවුහු තමන්ගේ පරමාධිපතිගේ ආයාත් එනම් සංඥාහා වදන්ද ඔහු සම්මුකවීමද ප්‍රතික්ෂේප කලායවෙති. එම නිසා ඔවුන්ගේ සියලු ක්‍රියාවන් නිෂ්ඵල වන්නේය. තවද කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු. එසේය ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මගේ ආයාත් එනම් සංඥා සහ වදන්ද මාගේ රසුල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ පලවිපාකය නිරයවේ. إن الذين آمنوا وعملوا الصالحات كانت لهم جنات الفردوس نزلا خالدين فيها لا يبغون عنها حولا قل لو كان البحر مدادا لكلمات ربي لنفذ البحر قبل أن تنفذ كلمات ربي أن تنفد كلمات ربي ولو جئنا بمثله مددا قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إلهكم أنما إلهكم إله واحد فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا විශ්වාස කොට දැහැමි කටයුතු කළ අයට සැබවින්ම ඔවුන්ගේ ආගන්තුක සත්කාර ස්ථානය පිරි දවුස් නැමති ජන්නාවන් එනම් ස්වර්ගයන් වේ. ඔවුහු එහි සදාකල් වෙසිති. ඒවායින් වෙනත් යම් තැනකට යෑමට ඔවුහු ආශා නොකරති. මාගේ පරමාධිපතිගේ වදනට සමුද්‍ර ජලයම තීන්ත බවට පත්වුවද මාගේ පරමාධිපතිගේ වදන් සිඳීමට පෙර සමුද්‍රයම සිින්දී යනු ඇත. එවැනි සමුද්‍රයක් අපි උදව්වට ගෙන ආවද යනුවෙන් නබි මුහම්මත් පවසව්. මා නුබලාමෙන් මිනිසෙකු පමණි. නුබලාගේ දෙවයා එකම දෙවියෙකු පමණක් බව මට හෙළිදරව් කරනු ලැබ ඇත. එම නිසා තම පරමාධිපති මුණගැසීමට බලාපොරොත්තුවන අය දැහැමි ක්‍රියාවන් කළ යුතුය. තවද තම පරමාධිපති නැමදීමේදී කිසිවෙකු ආදේශ නොකළ යුතුයැයි නබි මුහම්මත් පවසව්.